අපේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි මේ ලෝකයේ මේ විශ්වයේ යම් තාක් බුදුරු පහළ වුණාද ඒ සියලු බුදුරජාණන් වහන්සේලා වැඩිම කාලයක් වැඩ සිටින භූමිය තමයි සවැත් නුවර ජේතවන පුණ්‍ය භූමිය. හැම බුද්ධ ශාසනයකම මේ භූමියම මිලදීලා ගන්න. මේ භූමියම ආරාමයක් කරවන්න. මේ භූමියම බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරන්න. පාරමී පුරාගෙන කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන එන කෙනෙක් ඉන්නවා. අපේ බුද්ධ ශාසනයේ අනාථ පින්ඩික සිටුතුමා ඒ වගේ පින්වන්ත කෙනෙක්. සිටුතුමා බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච මුල් කාලේ අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි වස් කාලේ ගත කරේ ඉසිපතන මිගදාය. දෙවනි තුන්වෙනි වස් කාල ගත කරලා තියෙන්නේ බිම්බිසාර රජුරෝ පූජා කරපු වේළුවනාරාම. බුදුරජාණන් වහන්සේ වේළුවනේ වැඩ ඉන්නකොට රජගහ නුවර ඉන්න සුමිත්ත කියලා තමන්ගේ මිත්‍රෙක්. මේ සුදත්ත සිටුවරයා ව්‍යාපාර කටයුතු වෙනුවෙන් මේ සවැත් නුවර ඉඳන් රජගහ නුවරට නිතර යනවා එනවා. දවසක් තමන්ගේ මිත්‍රයාගේ නිවසට යනකොට වෙනදා වගේ නෙමෙයි ඒ නිවසම සරසලා පාරවල් සරසනවා කොඩි සේසත් නංවනවා ඒ වෙලාවේ ඇහුවා මොකද මේ මේ තරම් මේ උත්සවයක් වගේ මිනිස්සු එකතු වෙලා සරසන්නේ මොකද ඒ වෙලේ කිව්වා අයි දන්නේ නැද්ද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ හෙට දවසේ දානයකට වැඩම කරනවා මේ නිවසට. ඒ නිසයි කිව මේ සූදානම් වෙන්නේ. පෙර සසරේ පාරමී පුරපු සුදත්ත සිටුවරයාට බුද්ධ කියන වචනේ ඇහුණා විතරයි. මුළු ඇඟම කිලි පොලාගෙන ගියා දැන් ඒ වෙලේ ඉඳන් අර මිනිස්සුන්ගෙන් අහනවා උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද? ඒ අය කියනවා උන්වහන්සේ අරහත් නිකලෙස් කෙනෙක්. උන්වහන්සේට අරහන් කියලා මිනිස්සු කියනවා. සම්මා සම්බුදු කෙනෙක්. ගුරු උපදේශ රහිතව ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. විද්‍යාචන සම්පන්න කියලා මිනිස්සු කියනවා. සුගත. ওই බුදු ගුණ ටික අහගත්තා. තාම බුදුහාඳුර දැකලා නැහැ. දැන් හිතේ බුදු ගුණම සිහි වෙනවා. පෙර සසර පිනට බුදු ගුණමයි දැන් හිතේ සිහි වෙන්නේ. රාත්‍රී නිදා ගන්න ගියා නින්දෙන් බුදු ගුණ සිහි වෙනකොට නින්ද යන්නේ බුදු ගුණ සිහි වෙනකොට සමාධියක් ඇති වෙලා සමාධි ආලෝකයක් පහළ වෙනවා. මේ ආලෝක සංඥාවෙන් බුදු ගුණම සිහි කර කර නින්දට ගියා. නින්දෙත් හිත බුද්ධානුස්සතියමයි පැවතුනේ. සමාධි ආලෝකයක් පහළ වෙලා. හිතාගත්ත මම බුදුරජාණන් වහන්සේ උදෑසන අවදි වෙලා බුදුහාමුදුර වඩින්න කලින් වේළුවනාරාමයට ගිහිලා බුදුරජාණන් වහන්සේව දකින්න. මහා රාත්‍රී ඇස්තරලා බලනකොට පරිසරයේම එළිය වෙලා පේනවා. අර සමාධි ආලෝකය නිසා අඳුර දුර වෙලා ආලෝක සංඥාව පහළ වෙලා. බුදු ගුණ සිහි කර කරම උදේ පාන්දරම පිටත් වෙලා වේළුවනාරාමේ පැත්තට බුදු ගුණ හිත හිතා ගියා. මෙහෙම යන්නේ මේ පාන්දර. හැබැයි සමාධි ආලෝකයෙන් පරිසරය එළිය වෙලා පේනවා. මග දුරක් යනකොට පය පැකිලිලා වැටෙන්න ගියා සමාධිය බිඳුණා. සමාධිය බිඳෙනකොටම ආලෝක සංඥාව නැති වුණා මහා ඝන අන්ධකාරයක් ඇති වුණා. එකපාරට බය වුණා මම මේ මහ කැලේක මහ වනාන්තරයක මහ රාත්‍රියේ අතරමං වුණා නේද කියලා. ඒ බිය හිතට එනකොටම దేవතාවෙක් අහසේ ඉඳන් ගාථාවක් කියනවා. සතං අස්සී සතං අස්සා සතං අස්ස ශරීරතා සතං කඤ්ඤා සහස්සානී ආමුත්ත මණි කුණ්ඩලා ඒකස්ස පද වීතිහාරස්ස කලන්නාගන්ති සෝලසීන් කියලා ওই ගාථාව ඒ ගාථාවේ තේරුම තමයි බුදු කෙනෙක් දකින්න බුදු ගුණ සිහි කරගෙන පියවරක් ඉදිරියට තියනවාද ඒ පියවරේ වටිනාකම සූසට බරමින් සරසපු හස්ති රාජ්‍යය ලක්ෂයක් ලැබුණා ඇත්තු ලක්ෂයක් අස්වය ලක්ෂයක් අස්වතර ලක්ෂයක් ඒ කාලේ ආභරණ වලින් සරසපු රජවරු රජ කෙනෙකුට තෑගි කරපු ඒ රාජකීය කන්‍යාවන් ලක්ෂයක් මේ ඔක්කොම ලක්ෂේ ලක්ෂේ ලැබුණත් ඒ සියල්ලේ වටිනාකම බුදු කෙනෙක් දකින්න ඉදිරියට තියෙන පියවරකින් සොලොස් කලාවෙන් එකක්වත් ඒව වටින්නේ නැහැ. 16 පංගුවක්වත් ඒවැ වටිනාකමක් නැහැ. ඒ සියල්ලට වඩා බුදු ගුණ සිහි කරගෙන ඉදිරියට තියෙන පියවරක් වටිනවා. මේ ගාථාව ඇහෙනකොටම හිත එකඟ වුණා. ආයමත් බුද්ධානුස්සතියට හිත වැටුණා. බුදු ගුණම සිහි වෙන්න පටන් ගත්තා. සමාධි ආලෝකේ පහළ වුණා අඳුර දුරු වුණා. කොහොම පිටත් වෙලා ගියා. ඔය වගේ තුන් වතාවක් මගදී සමාධිය බිඳුණා. දේවතාවරු අහසින් නම් ওই ගාථාවම මතක් කරා කියලා. එදා උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බලනකොට මහා කරුණා සමාපත්තියෙන් බලනකොට දැක්ක සුදත් ඈතින් එනවා. ඔහුගේ හිතේ තියෙනවා අනේ මට බුදුරජාණන් වහන්සේ මගේ නම කියලා මට කතා කරනවන ะ. මාව දැක්ක ගමන් මට අමතනවන ะ. බුදුරජාණන් වහන්සේ කුටියෙන් එළියට වැඩම කරලා එන පාරයිනේ ගහක් යට පාන්දරින් වාඩි වෙලා වැඩ හිටියා. ඈතින් එනකොටම සුදත්ත මෙහෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරා. පුදුම සතුටක් ඇති වුණා සාදු කාර් දීලා ධන ගහගෙන ධනිස් දෙකෙන් වැඳගෙන වැඳගෙන ඉදිරියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වල නළල තියාගෙන කියා හිටිය ස්වාමීනි මම සුදත්ත. මම සුදත්ත. තථාගතයන් වහන්සේ මට දහම් දේශන සීක්වා. බුදුරජාණන් වහන්සේ පිළිවෙල කතාව කරලා සාමුක්ඛංශික දේශනාවෙන් දහම් දෙසුවා. එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසේම බණහලා සෝවාන් ඵලයටපත් වුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට වැඳලා ආරාධනයක් කරා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට දැන් බුදුරජාණන් වහන්සේගෙන් තොර ජීවිතයක් නැහැ. ධර්මයෙන් තොර ශ්‍රාවක සංඝයාගෙන් තොර ජීවිතයක් නැහැ. ස්වාමීනි මං ජීවත් වෙන්නේ සවැත් නුවර කෝටි ගාණක් මිනිස්සු ජීවත් වෙනවා. තථාගතයන් වහන්සේ මගේ නගරයට වඩිනසේක්වා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට මං ආරාමයක් හදලා පූජා කරනවා. මගේ ආරාධනාව පිළිගන්න සේක්වා කියලා ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ ආරාධනෙ පිළිගත්තා. සුදත්ත සිටුවරයා ව්‍යාපාර පැත්තක තියලා පුදුම සතුටෙන් ආපහු සවැත් නුවරට පිටත් වෙලා ආවා. මග දිගට එනකොට යාළු මිත්‍රයන්ගේ ගෙවල් වල ගිහිල්ලා හැමෝටම කිය කියාවා බුදු කෙනෙක් පහළ වෙලා. උන්වහන්සේ මගේ ආරාධනය පිළිගත්තා. මගේ නගරයට වඩිනවා. මම ආරාමයක් කරලා පූජා කරන්නයි මේ යන්නේ කියලා පුදුම සතුටෙන් සවැත්නුවරට ආපු දවසේම මේ නගරේ පුරාම ඇවිදගෙන ගියා බුදුරජාණන් වහන්සේට වැඩ ඉන සුදුසු භූමියක් ඉඩමක් හොයත් මේ හැම තැනම ඉඩම් හොය හොයා ඇවිදගෙන ඇවිදගෙන යනකොට මේ භූමිය දකින්නකොටම පෙර සසර බුදවරු වැඩ සිටිය භූමිය. හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන අවිදහිත භූමිය. මේ භූමිය දකින්නකොටම හිත ගියා මෙන්න මේ භූමිය තමයි බුදුහාඳුරන්ට සුදුසුම භූමිය. කාගේද කියලා බලනකොට කොසල් රජුරුවන්ගේ පුතා ජේත කුමාරයාට අයිති භූමිය. මාලිගාවට ගිහිල්ලා ජේත කුමාරයා මුණ ගැහිලා මේ ඉඩම ඉල්ලුවා. කැමති වුණේ නැහැ. රජ්ජුරුවන්ගේ පුතාට ඉඩම් විකුණන්න ඕනකමක් නැහැ. කැමතිුන් නැහැ. හැබැයි රජ්ජුරුවන්ගේ හිතවත්ම මේ නගරේ හිටපු ධනවත්ම සිටුවරේ අර හිතවත්කමත් එක්ක බෑ කියලා කියන්න බැරිකමට නොවටිනා මිලක් කිව්වොත් ඕක අතහැරලා දායි කියලා නිකන් කටටාවට කිව්වා. ඔය ඉඩම මං එහෙම දෙන්නේ නැහැ කියලා. ඔය ඉඩම මට ගොඩාක් වටිනවා කියලා. කාට හරි මං ওই ඉඩම විකුණනවා නම් මුළු ඉඩම පුරාම රන් කහවණු අතුරන කෙනෙකුට ඇරෙන්න ඉඩම නම් දෙන්නේ නැහැ හොඳයි කීවා. ආපහු පිටත් වෙලා මෙන්න ටික වෙලාවකින් ආරංචි වෙනවා මේ භූමිය පුරාම කරත්තවල පටවගෙන ඇවිල්ලා රහන් කහවණු අතුරනවා ජේත කුමාරයා දුවගෙන දුවගෙන ඇවිල්ලා බලනකොට මුළු ඉඩම පුරාම කහවණු අතුරනවා 18 කෝටියක් අහවණු ඇතිරුවා කියන මේ ඉඩම වටේ. ජේත කුමාරයා එනකොට පුංචි කොටසක් තියෙනවා හා හා ඔය ඇති කියෝ. ඒ වෙනකොට 18 කෝටියක් අහවණු අතුරලා. කහවණු 18 කෝටියක් අතුරලා තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ඉඩම මිල දීලා ගත්තා. තවත් 18 කෝටියක් වියදම් කරා කුටි සෙනසුන් නිදි කරත් බුදුරජාණන් වහන්සේට සුගන්ධ කුටිය හැදුවේ වහල හතකින් කියනවා. සත් මහල් ප්‍රාසාදයක්. ඒ කියන්නේ තට්ටු හතක් නෙමෙයි. වහල හතක්. ඒ වහල හත සතර දිශාවෙන් සුළං හමනකොට ඒ හැම පැත්තෙම හුළඟ ඇතුළට ඇවිල්ලා සුදු හඳුන් ලියෙන් තමයි වහල හැදුවේ. බුදුරජාණන් වහන්සේගේ කුටිය හැම වෙලාවෙම සුදු හඳුන් සුවඳ හමන විදිහට සුදු හඳුන් සුවඳ එන විදිහට වහල හතකින් යුක්ත සුගන්ධ කුටියක් හැදුවා. බුදුරජාණන් වහන්සේට සක්මන් මළු මහරහතන් වහන්සේලාට වෙන වෙනම කුටි සෙනසුන් ඒ වගේම ධම්සභා මණ්ඩපේ දානශාලා මේ විදියට අංග සම්පූර්ණ ආරාම සේනාසනයක් මේ භූමියේ ඉදි කරා. ඒ වෙනුවෙන් 18 කෝටියක් වියදම් කරා කියලා. ඊළඟට මේ අංග සම්පූර්ණ ආරාමේ හදලා අවසන් වෙලා තවත් 18 කෝටියක් අයින් කරා. ඒ තමයි බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා වඩම්මලා මේ භූමිය සංඝසතු කරලා පූජා කරන පින්කමට. එදා මේ නගර ඔක්කොම සැරසුවා කියනවා. පාරවලවල සුදු ඇලි අතුරලා කොඩි සේසත් රජ පතාක නංවල හැම තැනම දන්සැල් දැම්මා. තුන් මංහන්දි හතර මංහන්දි මේ නගරේ හැම තැනම මිනිස්සුන්ට කන්න බොන්න දන්ස් හැද. ඒකනේ අනාථපිණ්ඩික කියන්නේ ඇත්ත නම් මොකද්ද? සුදත්ත. මිනිස්සුන්ට අනාථයන්ට නිතර දන් දෙනවා. දුගී මගේ යාචකයන්ට දන් දෙන නිසා තමයි අනාථ පිණ්ඩික කියන්නේ. කෝටි ගාණක් වියදම් කරලා ඉදා මේ නගරෙම ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න දුන්නා. බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා විශාල පිරිසක් පෙරහැරින් මේ භූමියට වඩම්ම ගෙනාව. එදා බුදුරජාණන් වහන්සේ මේ භූමියට වඩම්මලා රන් කෙන්ඩියකින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පැන් වක් කරලා මේ භූමියත් සියලු ගොඩනැගිලි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සංඝ සතු කරලා පූජා කරනවා කියලා මේ භූමිය බුද්ධ ශාසනයට පූජා කරන්නට ඉදුණා. ඒ වෙනකොට මේ භූමිය වෙනුවෙන් සම්පූර්ණ වැය කරපු මුදල 54 කෝටියක් තියෙනවා. අනාථ පිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේට මේ භූමිය පූජා කරාට පස්සේ සිටුතුමා උදේ දවල් හවස බුද්ධෝපස්ථාන ගැන හැම වෙලෙම හිතනවා. නිතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ඇවිල්ලා මේ ආරාමේ අඩුපාඩු හොයලා බලනවා. භික්ෂුන් වහන්සේලා ගැන හොයලා බලනවා. මෙහෙම කාලේ ගත වෙනකොට දවසක් අනාථ පිණ්ඩික සිටුතුමා දැක්කා බුදුරජාණන් වහන්සේ බලන්නේ ඈත පළාත්වලින් මිනිස්සු වෙනවා යුදුම් ගණන් ගෙවාගෙන ඉන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වස් පවාරණේ කළා චාරිකායි වැඩලා. සංඝයා පිරිවරාගෙන ගම් නියම් ගම් පුරා චාරිකායි වැඩලා. අර ඈත ඉඳන් එන මිනිස්සු මල් පූජා ද්‍රව්‍ය බුදුහාඳුරන්ට පූජා කරන්න පිරිකර අරගෙන එන මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ දකින්නේ. මේ භූමියට ආවට පස්සේ ආරංචි වෙනවා තථාගතයන් වහන්සේ චාරිකායි වැඩලා. ඒ මිනිස්සු හැඬෝ කඳුලින් අනේ අපේ අවාසනාව. අපිට බුදුන් දකින්න නැති වුණා. අපි ගෙනාපු දෙයක් අපිට බුදුහාමුදුරන්ට පූජා කරගන්න බැරි වුණා කියලා ඒ මිනිස්සු ගෙනාපු මල් පූජා ද්‍රව්‍ය තැන් තැන් වල දාලා බොහොම දුකසේ ආපහු පිටත් වෙලා යනවා. මේක බලාගෙන ඉඳලා සුදත්ත සිටුවරේ ආනන්ද හාමුදුරුව මුණ ගැහිලා කියනවා සාමීනී ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්න වෙලාවක් බලලා තථාගතයන් වහන්සේගෙන් අහලා දැනගන්න බුදුරජාණන් වහන්සේ මේ ජේතවන භූමියේ වැඩ සිටියක් නැතත් හැමදාම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා වගේම මිනිස්සුන්ට සද්ධාවෙන් වන්දනා කරන්න පූජනීය දෙයක් මේ භූමියේ සකස් කරන්න හරි ඉදි කරන්න හරි තථාගතයන් වහන්සේගෙන් අවසර ඉල්ල ගන්න කියලා. ආනන්දහාමුදුරුව දන්න බුදුරජාණන් වහන්සේගෙන් යමක් අහලා දැනගන්න හැටි. දවසක් බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්න දවසක ආනන්දහාමුදුරුව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ චෛත්‍ය වර්ග කීයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ චෛත්‍ය තුනයි. ඒ තමයි ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය, උද්දේශික චෛත්‍ය. ආනන්ද හාමුදුර අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට මේ චෛත්‍ය තුනෙන් චෛත්‍ය කීයක් ඉදි කරන්න පුළුවන්? ආනන්දේ ශාරීරික ධාතුන් වහන්සේලා තැම්පත් කරපු ශාරීරික චෛත්‍ය ඉදි කරන්නේ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ. බුදු කෙනෙක් ජීවමාන වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පාරිභෝගික පරිහරණය කරපු දේවල් තැම්පත් කළ චෛත්‍ය ඉදි කරන්න පුළුවන්. බුදුහාඳුරෝ වෙනුවෙන් උද්දේශික චෛත්‍ය ඉදි කරන්න පුළුවන්. ආනන්දේ පරිහරණය කරපු දේවල් අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අත්‍යයි ඒ බෝධීන් වහන්සේගේ බෝධි අංකුරයක් රෝපණය කරොත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිහි කරලා පාරිභෝගික ධාතුවක් හැටියට මිනිස්සුන්ට වන්දනා කරලා පින් කරගන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ මේ කාරණේ දැනගෙන තථාගතයන් වහන්සේට දැනුම් දුන්නා බොහෝ පිරිස මේ ජේතවනයේට එනවා බුදුරජාණන් වහන්සේව දකින්න විදිහක් නැතුව බොහොම දුකසේ පිටත් වෙලා යනවා අනාථ පින්නික සීතුමාගේ ඉල්ලීමක් තියෙනවා මේ භූමියේ බුදුහාමුදුරු වැඩ ඉන්නවා වගේ පූජනීය දෙයක් රෝපණය කරත් ඉදි කරන්න සකස් කරත් එහෙමනම් ආනන්දය ජයශ්‍රී මහා බෝධි බෝ අංකුරයක් වඩම්මන්න කිය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිම ආනන්ද හාමුදුරුව අවසර අරගෙන මුගලන් හාමුදුරුවගේ කුටියට ගියා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉරිදිමතුන්ගෙන් අග්‍රයි. උන්වහන්සේට දැනුම් දුන්නා. උන්වහන්සේ කුටියෙන් එළියට වැඩම කරලා අහසින්ම වැඩම කරා බුද්ධගයා වජිනාසන භූමියේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ජයශ්‍රී මහා බෝධියේ බෝ අංකුරයක් අහසින්ම අරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පත් කරා. ඒ මොහොතේ පාත්‍රයක් මත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේම ශ්‍රී හස්තයෙන් අර බෝ අංකුරයේ රෝපණය කරනවා සමගම අතු දලු රිකිලි වැඩිලා පුංචි බෝ වෘක්ෂයක් බවට පත් වුණා. ඒ බෝධීන් වහන්සේ මේ භූමියේ රෝපණය කරන්න බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය මේ බෝධිය රෝපණය කරන්න රජ්ජුරු අනාථපිණ්ඩික සිටුතුමා මේ සියලු දෙනා දැනුවත් කරලා බෝධි රෝපණ උත්සවයක් සූදානම් කරන්න කියලා. මේක රහසි කරපු දෙයක් නෙමෙයි. එදා මේ නගරි පුරාම සැරසුවා. අනාථපිණ්ඩික සිටුතුමා තව මේ නගරේ ඉඳලා තියෙන චුල්ල අනාථපිණ්ඩික කියලා සිටුවරේ. විසාකා උපාසිකාව මේ වගේ මේ නගරෙ හිටපු ප්‍රබෝධ දායක දායිකාවන් සද්ධාවන්ත පිරිස මේ හැමෝම එක්ක විශාල පිරිසක් මේ භූමියේ සිවණක් ශ්‍රාවකයෝ පිරිලා ගියා. බුදුරජාණන් වහන්සේමයි පෙන්වූ ආනන්දය ජේතවඩ භූමියේ මේ බෝධිය රෝපණය කරන සුදුසු තැන මෙතනයි කියලා මේ බෝධීන් වහන්සේ රෝපණය කරන තැන බුදුරජාණන් වහන්සේමයි පෙන්වන්නේ. දැන් මේ භූමියේ බෝධීන් වහන්සේ රෝපණය කරන්න සියලු කටයුතු සූදානම් කරා. ඒ වෙලාවේ මේ සියලු කටයුතු සූදානම් කරලා බෝධීන් වහන්සේ රෝපණය කරන්න එදා බෝධීන් වහන්සේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ අතට තමයි දුන්නේ. අර පාත්‍රයේ තැම්පත් කරපු අතු දළු රිකිලි වැඩිලා පුංචි බෝක්සයක් බවට පත් වෙච්ච මේ බෝධීන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාගේ අතට දුන්නා. කලින් තීරණය කළා තිබුණේ රජ්ජුරුව ලව රෝපණය කරන්න. දැන් සාමාන්‍ය මේ ප්‍රදේශයේම පාලනය කරපු ප්‍රබලම රජ්ජුරුව තමයි කොසල් රජ්ජුරුව. මේ කොසල් රාජ්‍ය. සොළොස් මහ ජනපද අතර ප්‍රබලම රාජ්‍යය තමයි කොසල් රාජධානි කොසල් රාජ්‍යය. සාමාන්‍ය ඕනෑම තැනක රටේ රජ්ජුරුව තමයි එතන ඉන්නවා නම් එතන මූලිකත්වය ගන්න. මුලින් රජුරවන්ට දුන්නා. රජතුමා බුද්ධිමත්. බෝධි අතට අරගෙන කල්පනා කරා මට හතුරු ඉන්නේ. රජ කෙනෙක් කියන්නේ සතුරු ඉන්නේ. විරුද්ධ රජවරු ඉන්නේ. අනාගතේ මගෙන් පලි ගන්න හිතාගෙන මම රෝපණය කරපු බෝධිය කවුරු හරි විනාශ කරන්න පුළුවන්. ඒ නිසා මේ බෝධිය රෝපණය කරන්න සුදුස්සා මම නෙමෙයි. සද්ධාවන්ත කෙනෙක්. මේ භූමිය බුද්ධ ශාසනයට පූජා කරපු අනාථපිණ්ඩික සිටුතුමයි සුදුස්සා. ඒ වෙලාවේ රජුරුවන්ගේ මතින් අනාථපිණ්ඩික සිටුතුමාට දුන්න සිටුතුමනි මම නෙමෙයි ඔබේ අතින් මේ බෝධිය රෝපණය කරත්. එදා බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා මැද්දේ මේ භූමියේ ආනන්ද බෝධීන් වහන්සේ කියලා හඳුන්වන්නේ ආනන්ද හාමුදුරුව මුල් වෙච්ච නිසා. මේ බෝධීන් වහන්සේ පොළොවේ තියලා රෝපණය කරද්දී බුදුරජාණන් වහන්සේ අදිස්ථානයක් කරා සියලු දෙනා බලාගෙන ඉන්නැද්දී අතු දළු රිකිලි වේගයෙන් වැඩිලා විශාල බෝක්ෂයක් බවට පත් වේවා කියලා අදිස්ථානයක් කරා. එදා අර පුංචි බෝ පැලය මේ භූමියේ රෝපණය කරනකොට බලාගෙන ඉන්නැද්දී අතු දළු රිකිලි වැඩිලා බෝක්ෂයක් බවට මේ බෝධීන් වහන්සේ ඉක්මනින් පැන නැග්ගා. එදා මේ ආශ්චර්ය දැකලා පුදුමයටපත් වෙච්ච කොසල් රජුරෝ දින 7ක් බෝධීන් වහන්සේට පූජා පැවැත්වුවා කියන මේ භූමිය. ඒ ගැන සඳහන් වෙනවා රන් කල, රිදී කල, මල් පුරවපු රන් කල මේ වගේ බොහොම ලස්සනට මේ භූමිය සරසලා බෝධීන් වහන්සේට පූජා පැවැත්වුවා. ආනන්ද හාමුදුරුවෝ ආරාධනයක් කරා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ බෝධීන් වහන්සේට පිට දීලා නැගෙනහිර දිශාවට මුහුණලා සමාපත්තියෙන් වැඩ එතකොට තථාගතයන් වහන්සේ වැඩ ඉඳලා පූජනීයත්වයට පත්වෙච්ච පාරිභෝගික භූමියක් හැටියට මේ බෝධිය තවත් පූජනීයත්වයට පත් වෙනවා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ නැගෙනහිර දිශාවට මුහුණලා මේ බෝධීන් වහන්සේ සෙවණේ සමාපත්තියෙන් වැඩ ඉඳලා මේ බෝධිය තවත් පූජනීයත්වයට පත් කරනවා. ඔන්න ඔය විදිහට තමයි මේ බුද්ධ ශාසනය තුල ජේතවනාරාමයේට බුදුහාමුදුරුවෝ දකින්නේන සිව්වණක් ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ හැමදාම වැඩ ඉන්නවා වගේ ආනන්ද බෝධීන් වහන්සේව රෝපණය කරේ. ඒ නිසා අදටත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගාණක් ගත වුණත් අද අපි බොහෝම සද්ධාවෙන් මේ සවැක් නුවර ජේතවන පුණ්‍ය භූමියට එනකොට අදත් බුදුරජාණන් වහන්සේ රෝපණය කරපු ආනන්ද බෝධීන් වහන්සේ අදත් වැඩ දැන් මේ ආනන්ද බෝධීන් වහන්සේ ගොඩාක් වයසයි. හොඳට පේනවා ඇති කඳ දිරා ගිහිල්ලා. මැටි ගහලා බොහොම අමාරුවෙන් මේ බෝධීන් වහන්සේ රැකගෙන ওই විදිහට තියාගෙන මේ බෝධීන් වහන්සේ බොහොම වයෝවෘතයි. අවුරුදු දහස් ගාණක් පුරා සද්ධාවන්ත මේ භූමියට එන පිරිසට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වාසේ ඒ බුදුහාමුදුරන්ගේ ආශිර්වාදේ ලැබමින් තථාගතයන් වහන්සේගේ උපදේශ මත බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉඳලා පූජනීයත්වයට පත් කරපු මේ ආනන්ද බෝධීන් වහන්සේ අසලයි අපි මේ වාඩි වෙලා මේ බණ ටික අහන්නේ. ඉතින් ඒ උතුම් ආනන්ද බෝධීන් වහන්සේට අපගේ নমස්කාරේ වේවා සාදු සාදු සාදු පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ වස් කාල 19ක් වැඩ සිටිති බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර මේ භූමියේ බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනාවන් දේශනා කරා. බුදුරජාණන් වහන්සේගේ දේශනා අතරෝ බහලා ඇති සූත්‍රදේශන අහනකොට ඒකං සමයං භගවා සාවත්ත්‍යං විහෙරති 제තවන අනාථ පින්ඩිකස් ආරාම සාමාන්‍ය අනිත් දේශනාවල තියෙන ඒ ආරාමය ගැන විතරයි හැබැයි අනාථ පින්ඩික සිටුතුමාට ගෞරවයක් හැටියට පළවෙනි ධර්ම සංගායනාවේදී අනාථ පින්ඩික සිටුතුමාගේ නමක් ඇතුල් කරා ඒකං සමයං භගවා සාවත්ත්‍යං විහෙරති 제තවන සවැත්නුවර ජේතවනාරාමේ වාසය කරත් ආයමත් කිව්වා අනාථපිණ්ඩිකස් ආරාම අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමය කියලා සිටුතුමා මේ ආරාමේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවලින් ගත්තොත් හතරෙන් තුනක්ම දේශනා දේශනා කරලා තියෙන්නේ ධම්සභා මණ්ඩපේ බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ උන්වහන්සේ හවසට හැමදාම ධම්සභා මණ්ඩපේ මේ වෙලාව එනකොට බුදුරජාණන් වහන්සේ 3 4 වෙනකොට ධම්සභා මණ්ඩපේ වැඩයි. ඈත පළාත් වලින් එන පිරිස මේ ධම්සභා මණ්ඩපේ පිරිලා ඉතිරිලා බුදුරජාණන් වහන්සේගෙන් බණහන. කරුවල වැටෙනකොට ඒ අය රෑබෝ වෙනකොට හත අට වෙනකොට බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තමන්ගේ ගම්බිම් වලට, ගෙවල් දොරවල් වලට පිටත් වෙලා යනවා. රාත්‍රී කාලේ බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණීන්ට පැවිදි වෙච්ච ශ්‍රාවකයන්ට විනය ශික්ෂාපද පනවන. ඒ අයට වෙන වෙනම කමටහන් දෙනවා. භාවනා ගැන කියලා දෙනවා. ඒ අයට අදාළ ගාම්භීර දේශනා පවත්වනවා. රාත්‍රී 10 වෙනකොට ධම්සභා මණ්ඩපේ කටයුතු අවසන් කරලා බුදුරජාණන් වහන්සේ වඩිනවා උන්වහන්සේගේ ගන්ධ කුටියට. ඔබ ගන්ධ කුටියට ගියාම ඔබට පේනවා බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියේ ඒ ඉස්සරහින් තියෙන ස්තූප වගේ කොටසක්. එතන වැඩ ඉන්නවා රාත්‍රී 10ට වඩින් එතන. ඒ තමයි රාත්‍රී මැදියම් යාමේ රාත්‍රී 10 ඉඳන් පාන්දර 2 වෙනකන් පැය 4ක් වෙන් කරේ දෙවිවරුන්. මුළු මහත් ජේතවනයේම බබලවාගෙන පැමිණි දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගේ මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවා මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා කියලා සංයුක්ත නිකායේ දේවතා සංයුක්තේ දේවපුත්‍ර සංයුක්තේ තියෙනවා සිය ගාණක් දේශනා. ඒ සියලු දේශනා බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට පැමිණෙන දේවතාවුරු තමයි අහන්නේ. බුදුරජාණන් වහන්සේ පාන්දර දෙකට තමයි සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. පැය දෙකකටත් අඩු කාලයක් තමයි සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. මේ භූමිය තුල බුදුරජාණන් වහන්සේ වැඩ සිටිදී සිදුවෙච්ච කාරණා ගොඩාක් ඔබ නොයේ දේශනාවල අහලා අපේ බුදුරජාණන් වහන්සේ මේ ආරාමේ වැඩ ඉන්නකොට මේ ප්‍රදේශයේ තිබුණා නිගණ්ඨාරාම සංජේ බෙල්ලට්ටි පුත් අජිත කේස කම්බලි කකුද කච්චායන මක්කලි ගෝසාලි කීක සාස්ත්‍රට කියාගත්ත විශාල පිරිසක් හිටියා. ඒ අයගේ පිරිස එන්නේ නඩු වුණා. මේ සවැත් නුවර කෝටි 7ක් හිටියා කියලා තියෙන ධම්මපද අට කතාව. දැන් අපිට ගත්තොත් ලංකාවෙම ජීවත් වෙන්නේ කෝටි 2කට ටිකක් වැඩි ජනතාවක්. සවැත් නුවර විතරක් ඉඳලා තියෙන කෝටි 7ක්. ඒක අපිට පේනවා ඉන්දියාව දිහා බලත්. අද ඉන්දියාවේ ඉන්නවා කෝටි 130කට ආසන්න ජනතාවක් මේ ඉන්දියාවේම ඉන්න ජනතාව. චෙන්නයි නගරේ විතරක් කෝටි 5කට ආසන්න ජනතාවක් අද ජීවත් වෙනවා. එතකොට අපිට පේනවා මිනිස්සු මොනතරම් මේ ඉන්දියාව තුල බුදුහාගරයි කාලේ කෝටි 5ක් 7ක් හිටියා කියලා. ධම්මපද අර්ථ කතාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාලේ එනකොට ඒ කෝටි 7න් කෝටි 5කට ආසන්න පිරිසක් මාර්ගඵලලාභීන් හැටියට ජීවත් වුණා කියලා. ඒකට හේතුව බුදුහාඳුරන්ගේ ජීවිතයේ වැඩිම කාලයක් වැඩ සිටියේ ජීතවත. ඒ වගේමයි මේ අසල තියෙන සවැත්වර පූර්වාරාම. විසාඛාව කරලා පූජා කරපු තැන පූර්වාරාම. වස් කාල 6ක් වැඩ හිටිය පූර්වාරාම. ජේතවනී වස් කාල 19. එතකොට අවුරුදු 25ක්. බුදුහාමුදුර බුදු වෙලා වැඩ හිටිය අවුරුදු 45න් 25ක්ම සවැත් නුවර ඇසුරු කරගෙනයි වැඩ හිටියේ. ඒ නිසා මේ නගරේ මිනිස්සුන්ට තමයි වැඩිපුරම වාග්ය වාසනා උදා වුණේ බුදුරජාණන් වහන්සේගෙන් බණහන්. ඒ නිසා විශාල පිරිසක් මේ නගරේ මාර්ගඵල ලැබුවා. ඔය අතරේ බුදුරජාණන් වහන්සේට වෛර කරපු අය ඊරිසියාකාරයෝ පහළ ඒ ඊරිසියා පිරිස සැලසුම් හැදුවා බුදුරජාණන් වහන්සේව නින්දාවට පත් කරා. ඒ අතරේ බුදුරජාණන් වහන්සේ මේ ධම්සභා මණ්ඩපයේ ධම් දේශනකොට දහස් ගණන් පිරිස පිරීලා ඉතිරිලා යනවා. මේ නගරෙ හිටිය නගර සෝබිනී. මේ නගර සෝබිනීව අන්නේ තීර්ථකයෝ යොදාගත්තා බුදුරජාණන් වහන්සේට නිඳා කරා. ඉස්ලාම කරේ සැලසුම් කරේ මුදල් දුන්නා බනහන්න යන්න. කවදාවත් බනහන කෙනෙක් නෙමෙයි. සුන්දරි. හැබැයි බනහන්න දැන් යනවා. ගිහිල්ලා ටික දවසක් ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා එනවා. මේකට සල්ලි හම්බෙන්නේ. ටික දවසක් මෙහෙම යනකොට මිනිස්සු බලන මේ ගෑණි මේ බනහන්නේ මේ බනහන ගෑණිය මිනිස්සු ඔහොම බලන ඒත් කට්ටිය කියෝ නෑ නෑ ඉතින් ඔය දැන් හැදිලා වෙන්නේ නැති මෙහෙම ටික දවසක් යනකොට වැඩිපුර සල්ලි දුන්නා දැන් ගිහිල්ලා බනහගෙන ඉන්න විදියට ගිහිල්ලා මිනිස්සු යනකන් ඉඳලා ප්‍රධාන දොරටු වලින් ඉන්නේ නැතුව කරවල වැටෙනකොට ওই සැක හිතන විදියට මිනිස්සුන්ට පේන්නේ වෙන වෙන වැටවල් වලින් පැනලා යන්නේ. දැන් ඒකට වැඩිපුරම ගියා. දැන් සුන්දරි ඔය වගේ යනකොට මිනිස්සු අතර නගරයේ සැකයක් ඇති මේ සැකේ ඇති වෙන්න ඉඩ ඇරලා කතා පතුරවලා අර මුදල් ගෙවපු අයම මොකද කරේ සුන්දරිය මැරුවා. මරලා මලකුණ ගෙනහලා ජේතවනාරාමේ පසුපස පරවෙච්ච මල් දාන වලක් තිබ්බා. මිනිස්සු ගෙනත් පූජා කරන මල් මේ භූමියේ සුද්ධ පවිත්‍ර කරලා කොළරොඩු ගිහින් දාන කුණු වලක්. මේ වලට රෑ මරලා මිනිය ගෙනහලා වලට දැම්ම. අර කුණු රොඩු වලින් මල් වලින් වහලා ගියා. පසුවදා ගිහින් රජුරවන්ට පැමිණිල්ල. රජතුමනි අපේ හොඳම දායකාවක් වෙච්ච සුන්දරී නැtei කි. රජුරු ඇහුවා කාවද උඹලට සැක? රජතුමනි කාවනම් සැක කරන්නද? ජේත වනයේට තමයි කිව්වා ගියා. ඔන්න මිනිස්සු කතාව කියනවා කිය හැමතැන. රජ්ජුරුව මොකද කරේ? දැන් මිනිස්සුන්ගේ ඉල්ලීම චෝදනාව භයානකයි. රාජ බටය පිරිසක් දුන්නා. එහෙමනම් ගිහිලා ජේත වනයේ සෝදිසි කරා. එදා රජ්ජුරුවන්ගේ රාජ බටයන් එවලා මේ කුටි ගානේ මහරහතන් වහන්සේලා වැඩ හිටපු භූමියේ මේ හැම තැනම සුන්දරීව පරීක්ෂා කරනවා. කොහෙද හංගගෙන? හොයලා හොයලා හොයලා ජේතවනාරාමේ මේ පිටිපස්සේ තියෙන කුණුවල උස්සලා මලකුණ ඇදලා ගත්තා. එදා මේ නගරේ හිටපු මිනිස්සු කුපිත කරලා සුන්දරීගේ මලකුණ උස්සගෙන ජේතවනේ ඉස්සරහා පෙළපාලි ගියා කියන මිනිස්සු එකතු කරගෙන. හිතන්න මිනිස්සු කොච්චර බුදුහාඳුනට නරක වචන වලින් බනින්නේ නැත්. මහරහතන් වහන්සේලාට කොච්චරනම් ගරහා කරන්නේ නැත්. සුන්දරීගේ මලකුණ උස්සගෙන ජේතවන ඉස්සරහා කෑක ගහ නිඳා කර කර හිටියා. දැන් දවසක් දෙකක් යනකොට මේව කඳ ගහනවනේ. අර කුණු වලින් දවසක්. එදා හවස් වෙනකොට මලකුණ උස්සගෙන ගිහිල්ලා මහා වනාන්තරයකට ගිහිල්ලා සොහනකට දාලා ගියා. එදා දවසම රෑ වෙනකම් මිනිස්සු කෑ ගගහ හූතිය තිය ජේතවනාරාමයට නිඳා කරා. පසුවදා පුරුදු විදිහට පාත්තර අරගෙන භික්ෂුන් වහන්සේලා මේ නගරයට පින්න පාත යන්න වැඩිය. මිනිස්සු මගතොටේ ඉන්නව වරෙල්ලකෝ පාත්තර අරගෙන දෙන්න දාන්නේ කියලා. අර මහරහතන් වහන්සේලාට දකින්නකොටම නිඳා පහස් කරලා බනින්න පටන් ගත්තා. කාටවත් දාන්නේ නැහැ. අනාථපිණ්ඩික සිටුතුමා විසාකා උපාසිකා වගේ සෝවාන් වෙච්ච සැකෙන් ඈතර වෙච්ච පිරිස දානි අරගෙන ඇවිල්ලා පූජා කරා. බොහෝ භික්ෂුන් වහන්සේලා ගම් වලට පින්ඳ පාතේ ගිහිල්ලා බැනුම් අහගෙන ආපහු අවදානේ නැ මිනිස්සු. දෙවනි දවසෙත් මිනිස්සුන්ට බැනුම්. තුන්වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ගාථාවක් ඉගෙන. දවස් දෙකක් බැනුම් අහගෙන ආවා. අද බැන්නොත් මේ ගාථාව කියන්නේ. අභූතවාදී නිරයන් උපේති යෝචාපි කත්වා නකරෝමීති චාහ උබෝ පිතේ පෙච්ච සමා භවಂತಿ නිහීන කම්මා මනුජා පවත් මේක සත්‍යක්‍රියාව බොරු චෝදනා කරන අයට බොරුවෙන් නිඳා පහස කරන අයට මේ ගාථාවෙන් උත්තර දෙන්න අභූතවාදී නිරයන් උපේති යමෙක් බොරු චෝදනා කරලා බොරුවෙන් නිඳා පහස කරොත් සිල්වතෙකුට ගුණවතෙකුට ඒ කාන්තෙන් ඒ අකුසලේ බලවත් වෙලා මරණින් මත්තේ අපාය උපදින යෝචාපි කත්ත නකරෝමි පිචාහ යමෙක් වැරදි වැඩ කරලා සැලසුම් කරලා අපි කරේනේ අපිම කරේනේ අනේ අපි දන්නේත් නැහැ කියලා බොරුවට දිවුර. ඒ අකුසලෙත් බලවත් වෙලා ඒ අය ඒකාන්තෙන් අපාය උපදින. උබෝපිතේ පෙච්ච සමාබවද ඒ දෙකොල්ලොම අපායයකට දුක් විඳිනවා. නිහීන කම්මා මනුජාපවත්. මේ manuss ලෝකේ එවැනි අකුසල් කරගෙන මරණින් මත්තේ අපාය වලට වැටෙනවා. මහණෙනි නිඳා කරන බොරු චෝදනා කරන අයට ওই ගාථාවෙන් උත්තර දෙන්න. තුන්වෙනි දවසේ පින්ඩපාත යනකොට මිනිස්සු නිඳා කරද්දී ওই ගාථාව කියලා. හතරවෙනි දවසෙත් මිනිස්සු කොටසක් බනින්න ගත්තා. එදත් ගාථාව කියලා. පස්වෙනි දවස වෙනකොට මිනිස්සු නිහඬව. දැන් අපි දානි දෙන්නෙත් නැහැ. අපි හැමදාම බනිනවා. මෙන්න දැන් අප බනින අපිට ගාථාවක් කියනවා බොරුවට චෝදනා කරොත් අපාය යනවලු. අපි බලාගෙන ඉමුකෝ ඔගේ ඇත්ත නැත්te එළිවෙන්න තෑ කියලා මිනිස්සු නිහඬ වුණා. රජ්ජුරුව දවස ගානේ බනහන් ආපු රජ්ජුරුව. දැන් ජීතවනේට ඉන්නේ ලැජ්ජයි. හැබැයි රජ්ජුරුව නිකන් හිටියේ නෑ රාජකීය ඔත්තු සේවයේ මේ හැම තැනම යෙදෙව්වා එක එක විදියට දැම්මා. හිඟන්න විදියට මිනිස්සු කන බොන තැන්වල කඩපිල් වල රජ්ජුරුවන්ගේ ඔත්තුකාරය යෙදෙව්වා. දවසක් පිරිසක් මත්පැන් බොන තැනක දෙගොල්ලක් බීලා ගහගත්තා. සුන්දරී මැරුවට දෙනවා කියපු ගාන උඹලා දුන්නේ නැහැ කියලා. එතන බේබද්ද වගේ පිරිසක් වාඩි වෙලා හිටිය බැලින්නම් රජ්ජුරුවන්ගේ ඔත්තුකාරය. එක පාට පැනලා මේ පිරිස අල්ලගෙන රජ්ජුරුව ළඟට ගෙනාවා. වද දීලා අහනකොට අන්නේ තීර්ථකයෝ 500ක් සැලසුම් කරපු අල්ලගත්තා. රජ්ජුරුව පහෝදාම නගරවාසීන් රැස් කරලා මේකේ ඇත්ත නැත්ත එලි කරලා අර 500ම රජුරු උල තියලා මැරෙව්වා. ඊට පස්සේ මිනිස්සුන්ට ඇත්ත එලි වුණා. ওই විතරක් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේ මේ ධම්සභා මණ්ඩපේ දහම් දේශනකොට ඔබ දන්නවා චින්චිමාන එක. ධර්මිටියක් බන්දලා බඩට දරුවෙක් ලැබෙන්න ඉන්නවා වගේ හදලා බන කියන පිරිස අතරින් එව්වා. බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට විශාල පිරිසකට එක පාට කාන්තාවක් බොහොම අමාරුවෙන් ඉන්නට අත තියාගෙන දරුවෙක් ලැබෙන්නේ අම්මා කෙනෙක් වගේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට නිඳා කරා. ওই බණ කී කී ඉඳලා හරියනොද මේ දරුව ලැබෙන්න ළඟයි. ඒ වෙලාවේ බණහගෙන හිටපු මිනිස්සු අතර පුතජන අය බුදුහාඳුර ගැන සැක කරලා නොයේක් විදිහේ පාපී සිතුවිලි ඇති කරගත්තා. සක්‍ර දෙවියෝ බැලු බුදුහාමුදුර එකම වචනයයි කිව්වේ. නැගණිය ඔබ කියන දේ ඇත්ත නැත්ත දන්නේ ඔබත් මාත් පමණයි කොච්චර. හැබැයි සක්‍ර දෙවියන් බැලුවා මිනිස්සු අකුසල් පුරව ගන්න. මෙතනම මේක ඇත්ත එලි කරන්න ඕන කියලා දෙවියන්ගේ දේවානුභාවයෙන් අර බඩේ බැඳගෙන හිටපු ධර්මිතිය ලෙහුවා. ඒ මොහොතේම ධම්සභා මණ්ඩපය අර දර කෑල් ටික බිම වැටෙනකොට මිනිස්සු දැනගත්ත පන්න පන්න මිනිස්සු ගහන්න පටන් ගත්තා. දුවගෙන ගිහිල්ලා පැනපු තැන අර පන්සලට පිටිපස්සේ තිබිච්ච වලකට පැනලා ඒ කාලේ. අද ඊතන හොයාගන්න නිකන් මඩ වලක් වගේ තියෙන්නේ. ඒ දුවගෙන ගිහිල්ලා ඒ වලට පනිනකොටම විශාල ගිනි ජාලාවක් එක්ක අපායට මැදිලා ගියා කියලා. ඔය වගේ බුදුරජාණන් වහන්සේ මේ 제තවණී වැඩ ඉන්නදී මොනතරම් උන්වහන්සේට නින්දාපහස චෝදනා ගරහා කිරීම නොඑක් දේවල් තිබුණා. ඒ අතර බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයා ගැන කරුණාවෙන් මේ භූමියේ වස් කාල 19ක් වැඩ සිටීමෙන් දහම් දෙසමින් බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍යය ඉටු කරා. ඒ නිසා පින්වතුනි අපි කවුරුත් මේ ජේතවන පුණ්‍ය භූමියට ඔබට ගිහිල්ලා බණ අහනකොට ඕස්ට්‍රේලියාවේ වේවා ලංකාවේදී වේවා බණක් අහනකොට ඉන්ටර්නෙට් එකේ බොහෝ වෙලාවට සාමින් වහන්සේලා වැඩම කරලා බණ අහනකොට ජේතවනාරාමයේ කතා බණ කතා ඇහෙනකොට ඔබට දැන් මතක් වෙන්න ඕනේ අනේ අපි ගිහිල්ලා මේ විදියට වන්දනා කරා. ඒ ආනන්ද බෝධිය මේ වගේ බුදුහාමුදුරු වැඩ හිටිය ගන්ධ කුටිය මේ වගේ ධම්සභා මණ්ඩපයේ මේ විදියයි රාහුල මහරහතන් වහන්සේ වැඩ හිටිය කුටිය, පූතිගත් ඉසහාඳුර වැඩ හිටිය කුටිය දැක්කනේ ඔක්කොමනේ. එතකොට සීවලි මහරහතන් වහන්සේ වැඩ සිටි ආංගුලිමාල මහරහතන් වහන්සේ වැඩ සිටි කුටි සෙනසුන් <clears throat> ආනන්ද හාමුදුරුව මේ මහරහතන් වහන්සේලා වැඩ සිටිය කුටි සෙනසුන් මේ භූමිය පුරාම ගිහිල්ලා අද දවසේ වන්දනා කරගෙන විශාල පිනක් රැස් කරගත්. ඉතින් මේ පින ඔබ හැම දිනාත්මත් ධර්මාවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා වේවා වේවා සාදු සාදු සාදු සියලු දෙවියෝ සාදුකාර දෙවි මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා ලැබේවා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනා ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සං සදා සාදු සාදු